සම්බදන් සම්දීනට කරසන්නේ නීතිරිකල නිස්සරණ වන කර්මස්ථානාචාර අතිබර පඬිත මාතර සේනානාරාම නායක ස්වාමීන් වහන්සේ විසින් 1979 මාර්ච් මාස 27 වෙනි පොහොදින නීතිරිකල නිස්සරණ වන යෝගාවචර දුක්ඛන් වහන්සේලාට දේශනා කරන්න යෙදෙන සමතහන් ධර්ම දේශනාවකටව මාතෘකාව බුද්ධ චක්‍රඥානයි කරන වශයෙන් මුලින් කොටස් කිහිපයක් ප්‍රකාශ වන ඇති අද ප්‍රකාශ කරන්නට බලාපොරොත්තු වෙන්නේ එයි සමාධි භාවනාව බලයෙන් ඇතිවන්නා වූ ඥාන දර්ශන කියන අංශය ජීවුණු වීම ගැන සමාධි භාවනාව නොයෙක් දේට උපකාර වෙන හැටි මුලින් කතා කරනවා. අද ප්‍රඥාන දර්ශනේ ලබා ගැනීමට සමාධි භාවනාව උපකාර වෙන හැටි මේ ප්‍රකාශ වෙනවා. සමාධි භාවනාව කියනකොට අ ප්‍රසිද්ධ වචනය සමාධි භාවනාව යන්නේ සමාධි භාවනාවය විදර්ශනා භාවනාව කියන ඔය විදිහේ භාවනා දෙකක් කියන බව මේ ඇත්ත දන්න. සමාධි භාවනාව කියවම විසුද්ධි හතරෙන් කියන විසුද්ධිය. ඥාන අත්වයෙන් සැලකනකොට තුන්වෙනි ඥානය සමාධි භාවනාමය ඥානය කියලා ප්‍රකාශ වෙන්නේ ඥාන කොටස් සඳහන් වෙන දැන සෝතාවධානේ සෝත සුතමී ඥානි සීලමේ ඥානි සමාධි භාවනා ඥානි කියන ওই විදිහේ කතා කරන තැන්වල ඥාන නාමයෙන් කතා කරනකොට තුන්වෙනි කොට. සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය කියන මේ විසුද්ධි නාමයෙන් කතා කරනකොට දෙවෙනි අවස්ථාවයි ලැබෙන්නේ. චිත්ත විසුද්ධිය කියනවා. සමාධි භාවනා කියන ව්‍යවහාරය ලැබෙන්නේ විසුද්ධි කතාවේදී චිත්ත විසුද්ධිය කියන කොටසට. මෙයින් මේ සමාධි භාවනාව ඥාන දස්සන එය ලබා ගැනීමට උපකාර වෙන සැටි අද ප්‍රකාශය. පතමාජ පිටේ සමාධි භාවනා භාවිකා බහුලී කතා ඥාන දස්සන පටිලාභාය සංවතති කියලා ප්‍රශ්න. ඥාන දස්සනය ලබා ගැනීමට ප්‍රයෝජන වන්නා වූ සමාධි භාවනාව අවරේත ඉද භික්ඛවේ වික්ඛු ආලෝක සංඥං මනසිකාරෝ විවා සංඥං අදිස්ථාන මේ ශාසනයේ මේ ලෝකයේ භික්ෂුව ආලෝක සංඥං මනසිකාරෝ කලින් ගත්ත ආරෝප සංඥාව මෙනෙහි කරා. දිවා සංඥා අදිස්ථාන. දිවා දවල් යන සහවල් කියන සංගීම අ අදිස්ථාන කරගනි අබාගනි යතහා ජීවා තථා රත් දහවල් යම් හැඟීමක් යම් පිළිවෙලකට හිතවිලි පහළ වෙනා ඒ විදිහට රාත්‍රියත් සතරත් රාත්‍රියේ ඒ විදිහට එළිය සහිතව හිත පහළද යථාරත්ත්‍ය තථා දිවා යථා දිවා තථාරත්ත්‍ය යථාරත්ත්‍ය තථා දිවා ඔය විදිහට දහවල් යම් බඳුනම් සාත්‍යයේ බඳු රාත්‍රියේ අම්බඳුනම් දවාරුත් දඟ ඉති විවටේන චේදත අපරියෝ රත්නේන සත්ත්වභාවං චිත්තං භාවේ මෙතේ විවටේන චේදත විවෘතං සිති විවෘතෝ ඒවාගේන අපරියෝ රත්නේන නොබැඳුන නොඇතුණු සිතින් යුක්තව සත්‍යභාසං චිත්තං භාවය. ආරෝප සහිතව සිත භාවයේ වඩයි. අයං උච්චති පිටරේ සමාධි භාවනා භාවිතා බහුලීකත ඥාන දස්සන පටිලාභාය සංවත්තති මහණෙනි මේ විදිහට ක්‍රියා කරන්නා වූ ඒ වගේ මේ සමාධි භාවනාව ඥාන දර්ශනේ ලබා ගැනීමට උපකාර වේයයි කියනු ලැබේ. මෙන්න මේ විදිහටයි මේ සූත්‍රයේ කොටසේ අදහස. භාව ඥාන දර්ශනය ලබා ගැනීමට උපකාර වේ කියන ප්‍රධාන පිටිකේදී ඥාන දර්ශනය ඥාන දර්ශනය කියන මේ වචනයයි ප්‍රධාන වශයෙන් මෙතන තෝරගන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ ඥාන දර්ශන වචනය හය ආකාරයකට වගේ බෙදිලා වෙනත් වෙනත් අර්ථවල සඳහන් වෙනවා. විදර්ශනාව විදර්ශනාවට ඇතන් තැනක ඥාන දර්ශනය කියන වචනේ ප්‍රකාශ වෙන ඇතන් දේශනාවල ලෝකෝත්තර මාර්ගයටත් ඥාන දර්ශන කියන නම යොහාරය ලෝකෝත්තර ඵලයටත් ඥාන දර්ශන නම ව්‍යවහාර වෙනවා ඊළඟට පත්‍ය වෙක්ඛන ඥානයටත් ඥාන දර්ශන නම ව්‍යවහාර වෙනවා සර්වඥතා ඥානයටත් ඥාන දර්ශන කියන නම ව්‍යවහාර වෙනවා චතුූපපාත ඥානය කියන දිබ්බ චක්ඛු ඥානයටත් ඥාන දර්ශනය කියන නම ව්‍යවහාර වෙනවා. දේශනා ඒ තැන් වල යෙදිලා තියෙන හැටි හැටියට තෝරගන්න යන බුද්ධ දේශනාව ඥාන දර්ශන කියන වචනේ තිබුණ තියෙනවා නම් ඒක මොන අර්ථයකද යෙදිලා තියෙන්නේ අර්ථයකට යෙදලා තියෙන්නේ යන්න විස්තර දේශනාවෙන් තෝරා බේරා ගන්න මේ දේශනාවේ ඥාන දර්ශනය කියලා කතා කරන්නේ දිබ්බ දර්ශනාව. ඒක ලෞකික එකක්. දිබ්බ දර්ශනාව. දිබ්බ දර්ශනය සුතුපපාද ඥානය කියන දෙකම එකම කොටසට අයිති ඥානය නිබ්බජත් ඥානය ලෞකික අභිඥා සහ පංචාභිඥා කියන නමින් සඳහන් වන අභිඥා පහේ අන්තිමටම සඳහන් වන මුදුනේම සඳහන් වෙන කාර්යය. දිබ්බචක්කය එන්දේවිදං දිස්සෝකං පාරජිත්ත විදානන උද්දේ නිවාසානුස්සති දිබ්බචක්කෝති පංචකා. ඒ විදිහට අතිඥා පහ සඳහන් වෙන තැන දිබ්බචක්කු කියන කොටස් වෙන්නේ. ඒ දිබ්බචක්කු නාමයෙන් කතා කරන පස්වෙනි අතිඥාවයි මෙහි සඳහන් වන මේ ඥාන දර්ශනය. එතකොට සමාධි භාවනාව දියුණු කිරීමෙන් දිබ්බචක්ඛු ඥානෙ ලබාගත හැකි වේ කියන ප්‍රධාන අදහසයි කෙටි තේරීමයි මේකෙන් ගන්න තියෙන්නේ. සමාධි භාවනාව කියන්නේ යම් කිසි කර්මස්ථානයක් මොනවාතරි කර්මස්ථානයන්ගෙන් අර්පණාව ලැබෙන්නා වූ ධ්‍යානෙ ලැබෙන්නා වූ යම් කිසි ඒ කර්මස්ථානයක් අරගෙන ඒ භාවනා කරන්නා වූ අවස්ථාවේදී එතෙන්දී ඒ ප්‍රථම ධ්‍යානාදී ඒ ධ්‍යානයන් ලබා ගත්තාම ඒ ලබා ගත්තා වූ ඥානවලට කියන්නේ ඒ සමාධි භාවනා කියන නම. මෙන්න මේ විදිහට මේ ඇති කරගත්තා වූ සමාධි භාවනාව හොඳට දියුණු කරගත්තාම මෙහි සඳහන් වෙනවා. මේ ඥාන දර්ශනය ලබාගත හැකි වේ. එතකොට ඒ ඥාන දර්ශනය කියන්නේ දැන් අපි තේරුම් ගන්න ඕන දිවස් ලබා ගැනීම. ඥාන මහන්සේගේ මේ දේශනාව අනුව අතුවාචාරින් මහන්සේට ඒක වෙන් කරලා පෙන්වලා දෙනවා. මේ දේශනා පාඨයේ සඳහන් වෙන්නේ ඒ මේ දිබ්බදප්ප ඒක චුතුපපාද ඥානෙ කියලා නමෙනු සඳහන් වෙනවා. එතකොට ඥාන දර්ශනය කියන්නේ නැත චුතුපපාද ඥානෙ කියන්නේ දීප්පජත් ඥානෙ කියන්නේ වෙනම එකක් වශයෙන් මේ ස්ථානය සලකා ගන්න. මේ ලබා ගැනීමට උන්වහන්සේ වදාළේ ඒ ආලෝක සංඥාං මානසිකරෝ විවාසඤ්ඤං ආලෝක සංඥාං මානසිකරෝ කියලා ඒකට උපකාරක දේවත ආලෝක සංඥාව මෙනෙහි කරන්නේ පුරුදු වෙන්න ආලෝක සංඥාවක් මෙනෙහි කරනවා කියන්නේ තමන් කලින් දිනු කරගත්තා වූ ආලෝක සංඥාව සිටිය යුතුය. ඒ ආලෝක සංඥාව කියන්නේ දැන් කසින වශයෙන් බලනකොට තේජෝ කසිනේ ඕදාත කසිනේ ආලෝක කසිනේ ඒ එක්තරා කසිනයක් අනුව ජීවුන කර ගන්නවා ධ්‍යානයක් ලබා ගන්න. ඒ කියන්නේ කසිනිය අබාගන ඒ උග්ඝහ නිමිත්ත, ප්‍රතිභාග නිමිත්ත කියන මේ අවස්ථාවල් ඉන්නවල ඒ ප්‍රතිභාග නිමිත්ත ඇසුරු කරගෙන අර්පණා කියන ධ්‍යාන චිත්තය ලබා ගන්න දියුණු කරගන්න. විශේෂයෙන් සාර කරනකොට මේ මේ ධ්‍යානය මේ මේ తත්වය ලබා ගැනීමට කටයුතු කරන්නා වූ යෝගාවචරය සාමාන්‍ය අවස්ථාවකදී උනත් පුරුදු වෙලා තියෙන්න ඕන හිතේ විවෘත අවස්ථාවක් ඒ වගේම නීවරණයන්ගෙන් නැවතිච්ච අවස්ථාවක් සබා ගැනීමට පුරුදු කරගන්න. මේ මේ විදිහේ ඥාන දර්ශනයක් ලබා ගැනීමට මුලින්ම යෝගාවචරය මුල් පියවර වශයෙන් විවෘත හිතක් ඇති කර ගැනීමට පුරුදු මේ අවිඥා ලබා ගැනීමටම නෙමෙයි. නිවුරු පිටත් සමාධියට විදර්ශනා සමාධියට සාමාන්‍ය සමාධියට විදර්ශනා සමාධියට සුදුසු හිතක් පවත්වා ගැනීමට උපකාර වෙන අන්දමට හිත පවත්වන්න පුරුදු වෙන්න ඕනේ. ඒ විදිහට උපකාර වෙන හිතක් පැවැත්වීම කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළේ ඉවතේන චේතස අපරියෝනද්දේන සත්තදාසං චිත්තං ආවේ විවෘත හිතක් හදා ගන්න මහත්ති ගන්නවා ඒ වාගේම ඒ විවෘත වාගේම නීවරණයන්ගේ කාමච්ඡන්දාදී මේ නීවරණයන්ගේ නොබැඳුණු නොඇසුණු සිතක් පවත්වා ගැනීමට මහන්සි ගන්න අල්ලගිය. ප්‍රේම කෙනෙකුටයි මේ ඥාන දර්ශනය සම්පූර්ණ කරගන්නට පුළුවන්. හිත විවෘත වෙනවා කියන්නේ. විවෘත වීමේ කියන්නේ ප්‍රකට වීම. ප්‍රකට හිතක් ඇති කරගන්න. අප්‍රකට තත්වයෙන් තියාගන්නවා. ඒ වගේම නොසිච්ච හිතත්වෙන් නොසිච්ච කියන්නේ වැටීම වැටීම සිද්ධ වෙන්නේ හිතේ වැටීම නිවරණයයි. කාම ඡන්දේ නිසා හිතේ වැටීම සිද්ධ වෙනවා. ආවරණය නීවරණ ආවරණ කියන නමින් කතා කරන මේ කාමච්ඡන්ද නීවරණ. නිසා හිතේ ආවරණේ ඇති වෙනව ගැටීම ඇති වෙනවා. ව්‍යාපාද නීවරණේ නිසා. තීන මිද්දේ නිසා. උද්දච්ච කුක්කුච්ච නිසා ගැටීම ඇති වෙනවා හිතේ. එතකොට විචිකිච්ඡාව නිසා හිතේ ගැටීම ඇති වෙනවා. මේ විදිහට මේ හිතේ ඇතිවෙන්නා වූ වැටීම ආවරණය නැති කරගෙන නිතරම වාසය කරන්න පුරුදු වෙන්න. එතකොට එබඳු හිත ප්‍රකට එකක් වෙනවා. අප්‍රකට එකක් නෙවෙයි ප්‍රකට එකක් වෙනවා. නිතරම මේ නීවරණයන්ගෙන් වැහිච්ච අඳුරු වෙච්ච හිතක් සබාගෙන ඉන්නකොට ඒ සමාධියකට ඉඩක් ලැබෙන්නේ නැහැ. හිත සමාධියෙන් අයින් වෙනවා. සමාධියකට උපකාර වෙන්නේ නැහැ හිත. ඒ වගේම මේ අභිඥාවට කොහොමවත් උපකාර වෙන්නේ මෙන්න මේ නිසා සප්පධාතං චිත්තං භාව ප්‍රභාතරිතව ආලෝක සහිතව හිතත් නිතරව පවත්වා ගැනීමට මහන්සි ගන්න. ඒක මේ විදිහට සැතනියක් දිනු කරගෙන වදින භාවනාවකින් සදාගත ධ්‍යානයක් ඇති කරගෙන ලබා ගන්නා වූ මේ ආලෝකය පමණක් නෙමෙයි. වදින භාවනාවක් නැතුව නම් සාමාන්‍යයෙන් පුරුදු කරන්න මහන්සි ගන්න ඕන එළියක් රාත්‍රී කාලයේ දවල් කාලයේ ලම්පි ආලෝකයක් හිතට ගන්න ඒකත් ආලෝකයේ හිතේ සංපත් කරගන්න මහන්සි ගන්න දවල් කාලයේ ලැබෙනා වූ ආලෝක සූර්යාලෝකය යනු නැත්නම් වෙන යම් කිසි එළියක් අනුව ඇති කරගල් ලැබිච්ච ආලෝකය. දෙවිත යොදලා ඒක හිතේ තැන්පත් කරගන්නවා කියලා. සාත්‍රි කාලයේදී යම් කිසි එළියක් දැක්කම ඒකත් හිතට අරගෙන ඒ අනුව අර හිතේ තැන්පත් කරගන්න මහන්සි ගන්නවා. ඒ හිතේ තැන්පත් කරගත්ත ඒ එළිය ආලෝකය ඇතැම් විට නැති වෙන්න පුළුවන්. නැවතත් ගන්න ඕනේ. නැවතත් අරගෙන නිකන් ඉන්න වේලාවල් වලට ඒක හිතේ මතු කරගන්න ඕනේ. ඒකදී. ඒක පුරුදු කරගෙන යනකොට ඇහැ තියාගෙන ටික වේලාවක් විවේකව ඉන්නකොට අර ගත්ත එළිය විවේකම එනවා හිතට. මතු වෙලා හිටිනවා. දැන් පොන්ති එළිය සමහර විට ඒක ලොකු වෙලක් හිටිනවා. හොඳට හිත තැම්පත් නම් ඒ එළිය තවත් ලොකු කරගන්න පුළුවන්. වත් ලොකු වත් යති සමන ලොකුවට ඇති කරගන්න ඊටත් වඩා ලොකුවට දියුණු කරගන්නත් අර කදිනේ අනුව ලබාගත්තා වූ ධානයක් ලබාගත්තා වූ තැනකට මේ විශේෂයෙන් කරගන්නට පුළුවන්. ඒ ලබාගත් කසිනේ යන කසිනා රෝකේ යන ඒ ආරෝපය හතුරුවාගෙන වාසය කරන්නට පුළුවන්. ඒ දියුණු කරන පිළිවෙල විස්තර සහිතව අභිඥාවයි සම්බන්ධව උගන්වන තැන්වල විස්තර සහිතව සඳහන් වෙනවා. ඒ තැන්වල කසින හතක් සඳහන් වෙනවා මේ සාමාන්‍ය අභිඥාව ලබා ගැනීමට ධ්‍යාන 8යි. ප්‍රථම ධානය, ද්විතීය ධානය, තෘතීය ධානය, චතුර්ථ ධානය, ආපාසානංචායතන ධානය, විඥානංචායතන ධානය, ආදී සංඥායතන ධානය, මේව සංඥා, නා සංඥායතන ධානය කියලා ධාන 8යි. ප්‍රතිමස් ආකාරය. ඉතින් ඕවා අර අභිඥා ලබා ගන්නා වූ ඇත්තා විශේෂ පරිත්‍යාග පරිත්‍යාග ප්‍රගුණතාවක් ඇති කර ගැනීමට ලොකු මහන්සියක් ගන්න ඕන. දහතර ආකාරයකින් මේකේ චිත්ත පරිදමණය කරන හැටි උගන්වන තියෙන අය අභිඥාව ලබා ගන්න තැනට විස්තර වාසේ. ඒ තරම් මහන්සියක් ගන්නේ නැතුව පිටු හැටියට ඒ අභිඥාවල් ක්‍රියාව යොදවන්නත් පුළුවන් වෙනවා. සිතේ ඇති අභිඥාවල් ක්‍රියාවේ යොදවා ගැනීමට මේ විදිහේ ලොකු පුරුද්දක් ප්‍රගුණතාවය ඇති කරගන්නවා. ඒ විදිහේ ඇති කරගත්තා වූ ප්‍රගුණතාවයටත් මේ සත්‍යදහස කිත්ත කියලා ප්‍රකාශ කරනවා. ඒ විදිහේ ඇති කරගත්තා වූ හිතක් ඇති එක්කේන ඕ ඒවන් සමාහිතේ දිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගනි විගතෝ සත්‍යයේ මුදුූතේ කම්මනියේ තිතේ ආනෙච්ඡප්පත්තේ චතුූපපාද ඥානාජිත්තං අභිනීහර අභිනීහරති අභින්නාමේ අභිනීහරති කියලා ওই විදිහට ප්‍රකාශ වෙන්නේ ඒ සත්පදාහක චිත්තේ සම්බන්ධව තරම් දිවුණුද ඒ තරම් මේ සම්බන්ධව වැඩ කළ යුතුද කියලා අර විශේෂ යොදාපු විශේෂන පද අන්ව තේරුම් ගන්න පුළුවන්. හිත සම්බන්ධ කරගෙන කොයි තරම් මහන්සියක් අරගෙන මේ දිනුව කරගත යුතුද කියන එක මේ විශේෂණ පදයෙන් තේරුම් ගන්නට පුළුවන්. එතකොට ඒ විදිහේ කටයුතු කළා වූ යෝගාවතරයකට මෙන්න මේ විදිහේ මේ දිබ්බජක් විදාන සමහර වෙන හැටි බුදුරජාණන් වහන්සේ දේශනා මේ දිබ්බතස් වූ ඥාණය සාමාන්‍යයෙන් ලෞකික වශයෙන් ලැබෙන. එතකොට මාර්ග අවස්ථාවේදී ඇතම් උත්තමයන්ට මාර්ග අවස්ථාවේදී ප්‍රථම මාර්ගයේදී සමහරක් අන්ට මේ අධිඥා ලැබෙනවා. සතර මාර්ගය ලැබෙනවා හා සමගම මේ අධිඥා ලැබෙන හැටි මහා සමය සූත්‍රයේ සඳහන් වෙන අන්තරදිස්තරය. සමහරුන්ට අනාගාමී මාර්ගයෙන් පස්සේ අරිහත් මාර්ගය ඥාන මාර්ග ඥානෙ ලැබෙනව අවස්ථාවේදී මේ අභිඥාව ලැබෙන හැටි ප්‍රසාරය. බුදුරජාණන් වහන්සේට ඒ බුද්ධ ඥානෙ සමගම මේවා සම්පූර්ණයෙන් ලැබිච්ච හැටි ප්‍රකාශ වෙන්නේ. එතෙන් දැන් වල ත්‍රිවිද්‍යා නාමයෙන් සඳහන් විද්‍යා තුන කියලා කොටස් තුනක්. සුත්තේ නිවාසං රෝගේහි සද්දා පායංච පස්සති අතෝ ධාති සංපත් අභිඥාවෝ සීකෝ මොනි මේ විදිහට සඳහන් වෙන ත්‍රිවිද්‍යාව මේ ලෝකෝත්තර අවස්ථාව ගැන කියන්නේ ලෞකික අවස්ථාව වගේ කලගනකට මේ ධ්‍යාන ලබා ගන්නා වූ ඇත්තන්ට හොඳට පුරුදු කියන්නේ සංසාරයේදී මේ ඥානාභිඥාවයි පුරුදු කරපු මහා බෝධිසත්ව වරුන් වැනි ශ්‍රේෂ්ඨ උත්සමයන් තමයි. චතුර්ථ ධ්‍යානය ලබා ගන්නකොටම මේව සම්පූර්ණ වෙනවා. අෂ්ට සමාපත්තින සම්පූර්ණයි. අභිඥා සහිත අෂ්ට සමාපත්තින සම්පූර්ණයි. ඇතන් බෝධිසත්වවරුන්ට එක සැකනයක් පිළිබඳව වැඩ කරනකොට සැකන සියල්ලම සම්පූර්ණයි. අෂ්ට සමාපත්තිය පංචාභිඥා සමාපත්තින සම්පූර්ණ වෙනවා. ඒකේ තේරුම අදහස පෙර පුරුද්ද සංසාරයේදී ළඟ ආත්ම භාවවලදී දිනු කරගත්ත අභිඥා අසගමාපatti දිනු කර ගැනීම ප්‍රතිඵලයක් වශයෙන් ඒක තමයි. සාමාන්‍ය වශයෙන් කතා කරනකොට මේ විහාර අභිඥා කියන මේවා ලොකු දේ වශයෙන් සඳහන් වෙන්නේ නැහැ අපිට. පොඩි දේශනා පොඩි දේවල් වශයෙන් කතා ධ්‍යාන චතුර්ථ ධ්‍යානයේ දක්වන්නේ රූපාවචර ධ්‍යාන එතකොට එයින් එහාට දෙන්නා වූ අරූපාවචර ධ්‍යාන කියන මේවා වික්‍රහම් මෙතක විහාරා සංවද්දති කියලා සඳහන් වෙන පිළිවෙලට මේවා විහාත්මයේ පහළ විකරණය සඳහා යෙදෙනා වූ දේවල් නිසා කෙලෙස් සම්පූර්ණයෙන් කැඩීමට උපකාර වෙනවා දේවල්. කෙලෙස් කැඩීමට උපකාර කරගත්ත හැකි මේ ධ්‍යානය සාධක කරගෙන විදර්ශනා වඩන්නා වූ අවස්ථාවයි. ඒ නිසා සමහර තැන්වල සඳහන් වෙනවා මේ අභිඥාව ලබා ගන්න. ඥාන දර්ශනාදී මේ පරිඥාව ලබා ගත්තත් මේක එක තිබෙන්නව එක උදස් ධර්ම වශයෙන් සෝවාන් සකෝදාගාම අනාගාම අරිහත් කියන මේ මාර්ගඵල ධර්මයන් ඊට උසස් ප්‍රතිධර්ම වශයෙන් තිබෙන බවයි බුදුරජාණන් අධිඥා සහිතව මේ අසරණ අපති ලබාගත්තත් ඒක ඒ තරම් ලොකු දෙයක් වශයෙන් ගණන් ගත යුතු නෑ කියන එකයි මහන්සිය දේශනා. යම් කිසි විදිහකින් විදර්ශනා භාවනාව දියුණු කරගෙන මොනම අධිඥාවක් නැතුවවත් සෝවා මාර්ග ඥානය ලබාගත්තා නම් ඒ ඉතා උසස් දෙයක්. ඉතා ප්‍රණීත දෙයක්. නොලැබෙන සම්පත්තියක් ආලෝකෝත්තර ධර්ම අතරින් සෝවා මාර්ගඥානය පහත් නෑ ඒ පහත් නෝ සෝතාපට්ටි මාර්ගඥානය බව ලබා ගත්තානම් ඒක ඉතා උසස් අර අභිඥා සහිතව අසරවාවට ලබා ගන්නට බලා ලාභ දෙන කෝටි වාරයක සත්‍යවාදී බුදුරජාණන් වහන්සේ වෙන සූත්‍රවලදී දේශනා. ඉතා කල්පනා කරගන්න තෝරන මේ සැකන භාවනාවල් කිරීමෙන් අනිත් භාවනාවල් කිරීමෙන් මේ සමාධි භාවනාවල් කිරීමෙන් ලැබෙනා වූ ඥානය අභිඥාව කියන මේවා නෙමෙයි අප බලාපොරොත්තු වෙන්නේ බුද්ධ ශාසනයක් ලබා ගන්නා අප බලාපොරොත්තු වෙන්නේ විදර්ශනා භාවනාව මුදුන් පමුණවා ගන්න. විදර්ශනා භාවනාව මුදුන් පමුණවා ගැනීමට උපකාර වන්නා වූ සමාධි භාවනාව පිළිබඳව දේශනාව ඊළඟට අවස්ථාවකදී අහන්න ලැබෙනවා ඇති අද දවසේදී ප්‍රකාශ කරන්නට බලාපොරොත්තු වුනේ මෙන්න මේ ඥාන දර්ශනය ලබා ගැනීමට උපකාර වන්නා වූ සමාධිය ගැන පමණයි. ඒක එක්තරා කොටසක් මේ සූත්‍ර දේශනාවේ. අපි ඒකෙන් ගත යුතු ප්‍රයෝජනය වශයෙන් සලකා ගන්නට ඕන අප දිනු කරන්නා වූ මේ භාවනාව. සමත භාවනාවක් අපි දිනු කරනවා නම් විදර්ශනා භාවනාවක් අපි දිනු කරනවා නම් ඒ හැම එකක්ම අප බලාපොරොත්තු වෙන්නේ නිවන් ලබා ගැනීමට එය පාදක කර ගැනීමයි කියන්නේ පිහිට කර ගැනීමයි එතකොට නිවනට පාදක කර ගැනීමට පිහිට කර ගැනීමට අප වඩන්නා වූ සමත භාවනාව හෝ විදර්ශනා භාවනාව හෝ කෙසේ ජීවිතයන් වෙන වෙන අවස්ථාවලදී සකාශ කරලා අපේ ඒ සමත භාවනාවටත් විදර්ශනා භාවනාවටත් උපකාර වෙන එක්තරා අදහසක් දැන් පවත්වන ප්‍රකාශ මොකද්ද අදහස හිත ආලෝක සහිතව තබාගන්න එතකොට කෙලෙසුන්ගෙන් නොවැටිච්ච හිතක් වශයෙන් සබහා ගැනීමට උත්සාහ ගැනීම මේ සමත භාවනාවත් විරත්නා භාවනාවත් කරන සමාවස්ථාවකදී හැම අවස්ථාවකදීම ප්‍රයෝජනවත් වෙන බව. විදර්ශනා භාවනාව හෝ සමත භාවනාව හෝ කරන්න පටන් ගත්තා. ඒ කරන්න පටන් ගත්ත අවස්ථාවේදී ආරම්භ කළා ඒ ආ කරපු ආරම්භය නොකඩවා කරගෙන යන්න ඕනේ ආරම්භය. ඒ කඩවීම නිසා ආ දව කඩවීමෙන් යම් කිසි විදියකින් අවුරුදු ගණන් කලත් ඒ භාවනාව ආ ඒකේ සත්‍යය කඩවීම කිව්ව වෙන්නේ මෙන්න මේ නීවරණයන්ගේ කඩේ. හිතේ පහළ වෙන නීවරණ නිසා. හිත ඔය කොයි හොඳටත් හිත දෙනවා. ඇතන් හිත නරකටත් හිත දෙනවා. ඉතින් මේක තේරුම් අරගන්න ඕන යෝගාවචරය හැමතැනම තේරුම් අරගන්න ඕන. හිතේ ගබහාවේ හැදෙන්නේ. අපි හිතින් වැඩ ගන්න නැත්නම් හිතේ නියමන්නමට වැඩ ගන්න නම් මේ චිත්ත සංකාරය. චිත්තක පිරිසිදු චිත්ත සංකාරයක් වෙන හැටියට චිත්තසංතානය කර ගැනීමට චිත්තසංතානය කරගෙන පවත්වා ගැනීමට මහත් ගන්න උත්සාහ ගන්න. මේ තර චිත්තසංතානය නවත්වීමට නරකකට හැරීමට උපකාර වෙන්නේ සංකීර්ණක කියන්නේ. සංහා සංකීර්ණක, චිත්ත සංකීර්ණක, සුචරිත සංකීර්ණක පිළිවෙලින් කියනකොට දුක්ඛිත සංකලේශය, සංහා සංකලේශය, දුක්ඛ සංකලේශය. එතකොට මෙන්න මේ සංකලේශ කියන්නේ කිරුත්. දුක්චරිත නිසා. වැරදි හැසිරීම නිසා. ආ කාය වචන කියන මේ දෙකේ වැරදි හැසිරීම නිසා. දුක්චරිත සංකලේශය. ආසාවල් නිසා, নানা ප්‍රකාර ආසාවල් නිසා සංහා සංකලේශය නොඑක් විදිහේ දෘෂ්ටි නිසා බුද්ධ සංකේතය ඇති වෙනවා. මෙන්න මේ විදිහට මේ දුනස්සලට ඉද නැති වාසය කිරීමට යොදාව කරන්න හසු ගන්නවා. හැතන් විට සංහාවල් ඇති වෙනවා. මේ විදිහේ සංහාවල් ඇති වෙන විදිහ. භාවනා කරන එක නෙවෙයි කාර්යයක් නෙවෙයි. රූප සංහාව, ශබ්ද සංහාව, ගන්ධ සංහාව, රස සංහාව, පොට්ටබ්බ සංහාව, ධම්ම සංහාව. ඒ ආකාරයකට සංහාව ඇතිය. රූපයන් ගැන සංහාවයි. මොහේ විදිහේ දේවල් සම්බන්ධයි. ශබ්දයන් ගැන සංහාව ඇති වෙනවා. සූනේ අර්ග සම්බන්ධව සංහාව ඇති වෙනවා. රස සම්බන්ධව සංහාව ඇති වෙනවා. ස්පර්ශ සම්බන්ධව සංහාව ඇති වෙනවා. ඒ බාහිර විකතම සම්බන්ධ වන්නා වූ ධර්ම තණ්හාව කියන එක ඇති වෙන. මේ තණ්හාව මේ විදිහේ තණ්හාවල් බලත ඉඳ නොදී වාසය කරන්න වහන්සි ගන්නවා. එතකොට මේ තණ්හාවලට යට වුණොත් අර සමත භාවනාවක් අතරමඟ වැටලා යන විදර්ශනා භාවනාවක් අතරමඟ වැටලා වෙන වචන වලින් කියනවා නම් ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය හොඳට කියාගන්න. එතකොට ඒ වාගේම යෝනිසෝ වංශිකාරය පාස් කරන්න මහත්කම. යෝනිසෝ වංශිකාරය. යෝනිසෝ වංශිකාරය කියන්නේ නුවණ යලා වාසය කිරීමනේ. බොහෝ විට අයෝනිසෝ වංශිකාරය නිසා නමද ගමන් කරනවා හිතේ. නොමග ගමන් කරපු හිත අයෝනිසෝ මනසිකාරයෙන් නොමග ගමන් කරවන හිත කොයිතරම් නරක තත්වයකට හරවනවාද කියන එක කියලා අවසන් කරන්න බෑ. මහා කාන්තාරයකට වැටෙනා වාගේ යතන්නේක මේ අයෝනිසෝ මනසිකාරයෙන් තල්ලු කරගෙන ගිය හිත අන්තිමේදී මහා කාන්තාරයකට වැටිච්ච සත්වයක් වාගේ වෙනවා. ආදක් මොලක් නැතුව. ආදක් මොලක් හොයාගන්න බැරුව කරදරය. එනිසා අයෝනිසෝ මනසකාරයත් බොහොම භයානක වරද කරුණක් බව සලකලා අයෝනිසෝ මනසකාරයෙන් පරිසං වෙන මහන්සිලාන්ත. අයෝනිසෝ මනසකාරයෙන් අයින් වෙලා යෝනිසෝ මනසකාරයෙන් පාවිච්චි කරන්න උත්සාහ ගන්න ඕන. සම අවස්ථාවකදීම හිත පිරිසිදු තබා ගන්න ඕන. පිරිසිදු හිතක් තියා ගන්න ඕන. ඇතිලිච්ච හිතක් තියාගන්න නරකයි. විවෘත හිතක් තියාගන්න ඕන. ඒ වගේම ආලෝක සහිතව එළිය සහිත හිතක් ඇති කරගන්න ඕන. ඒ එබඳු හිත තේජස් සම්පන්න පිරිසිදු තේජස් සම්පන්න එතකොට ඒ විදිහේ තේජස් සම්පන්නව සබහාසරිතෝ හිත අ ඉතා වටිනායකක් වෙන බව මේ දේශනාවෙන් සඳහන් වෙනවා ඒ වාගේම බලාපොරොත්තු වන්නා වන්දමට සමත භාවනාව දිනු කරගන්නට පුළුවන් විදර්ශනා භාවනාවත්මකට දිනු කරගන්නට පුළුවන් අඛණ්ඩව යන්නේ ආම කියන්නේ මෙන්න මේ අඛණ්ඩව චිත්ත සංතානයේ පවත්වා ගැනීම සත්‍යය නිසා මෙන්න මේ සමත භාවනාව විදර්ශනා භාවනාව කියන දෙකම හොලින් ගෙන යන්නට පුළුවන් වෙනවා යෝගාවතරයන් මෙන්න මේක බෝධ විකට අරගෙන තමන් කරන්නා වූ භාවනාව සම්පූර්ණ හොඳ භාවනාවක් කර ගැනීමට වටිනා ප්‍රතිඵල සහිත භාවනාවක් කර ගැනීමට මහන්සි ගන්න ඕන ඒ මහන්සි ගැනීම ඒ තමන් බලාපොරොත්තු වන්නා වූ අන්දමට තමයි කාල දවසේදී මම කොහොම වුණාද

අතිපූජනීය මහෝපාද්‍ය මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ පින්නතුනි ඔබ සවන් දුන් මෙම දේශනය ත්‍රිසු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සැලකන්න.